පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. ඈ ලොකු කෝ ඒ විරලු ගස් යට හිටිය මිනිස්සු දෙන්න. මගෙන් අහන්නේ ඇයි ඔය දුර බලන චීන කන්නාඩියෙන් පේන්නේ නැද්ද? එක සැරයක් යන්තමට පෙනුණා. ආන් අර විරලු ගස් යට හිටිය දෙන්නෙක් ඈ. ඉතින් ඒ දෙන්න කවුද කියලා අඳුනගන්න බැරි වුණාද? මං හිතුවේ මේ වත්තේ වැඩ බලන කංකානියාගේ දූ ලිච්චිමි අර උස හීන් දෑරි කරුප්පයියාගේ පුතා ආරුමුගමුයි කියලායි. ඒ දෙන්නම ආදාර එහා කොනේ වල්ලුදුලු ගාලා තේ ගස්වල බැඳිලා තියෙන පාසි ගලවලා වැඩ කරනවා කියලයි වැඩ පොතේ ලියලා තියෙන්නේ. දැන්වත් තේරෙනවද? ඔය වැඩකාරයෝ සේරෝම හොඳට වැඩ කෙරුවේ කවුරු හින්දාද කියලා? ආ ඕන් ඉතින් ආයෙත් අදිනවා අර මියැදිච්ච නාමල් දුම්බරයාගේ විත්තිය. කවුද කිව්වේ නාමල් මියැදිලයි කියලා? කීවේ මට ඈතින් හරි නෑදෑ වෙන මුදියන්සෙයි කියලා මං කී දවසක් කීවද දැන්. මුදියා නිකන් ආවට ගියාට වචන කියන්නේ නෑ. මුදියා අපි අර දිගා මඩුල්ලේ ඉන්නකොට ලියලා එවාපු පෝට් කාට් එව්ව තාමත් ඇති මගේ පරණ මුලාදෑනේ කෝට් එකේ සාක්කුවක. ඔව්. හ්ම්. ඒවා සහසින්නෙම ඇත්ත කතා. නාමෙලා දැන් ඇති අටවහ නරකාදී. ආනේ ඒ මොන අපරාධ කෙරුවටද දෙයියනේ? ඇයි බොලන් ලොකෝ මගේ වතු වලින් ආපු ආදායම ගැන මං හොයා බැලුවද? මුදියයි මට කීවේ නාමෙල් කෝටි ගණනකට විදින්ට ඇති කියලා. නගහන අපරාධ කතාවක් ඒක. ඒ අහිංසකයා සත්‍යයක් වංචකෙක් වෙන්නේ. මට ඇහුනේ නෑ. ලොකෝ මොනවද කීවේ? හොඳ දෙයක් කිව්වට එනමය ඔය ඔය ආයෙත් කුටු කුටු ගන්නවා මිසක් කියන දේක් කටහඬ කියන්න බැරිද? ඈ මං කැමති නෑ කෑ ගන්නට. අර තේදලු කඩන ගෑනුන්ට ඇහෙන්න. ආ ඇත්ත නේනම්. ඒයි ඒයි උඹලා තේදලු කඩනවා නම් කඩාගෙන ඔය පිටේ එල්ලගෙන ඉන්න කූඩා පුරවාගෙන ස්ටෝරුවට ඵලයල්ලා. ආ තේදලු කඩලා ඉවරද උඹලා? ඈ එහෙමනම් போங்க போங்க ඊටෝරුවට போங்க எல்லாரும் ඊටෝරුවට போங்க ආ තේරම යනවා ඊටෝරුවට ඔය ඔය ඔය ඔය ආයෙත් බලා ඉන්න සුරුකා සුරුකා හා ඔය දෙමළ කතා කරන්ට දන්නා විත්‍යක් අදනේ මම දැනගත්තා. ඒ ලීලාවති පොංග පොංග ඊටෝරුවට පොංග ආ ආ ඔය දැක්කද? දැක්කද? ඕංග කීවා විතරයි යනවා. නාමෙල් හොඳට දෙමළ භාෂාවක් දැනගෙන හිටියා. ඔය ඔය. ඇයි මේ වත්යිති මම කතා කරන දෙමළ වැරදිද? මේ කෝයේ නාමෙල් දීලා ගිය දුර දකින කණ්ණාඩිය මෙහාට දෙන්න බලන්න. ඒකා මේක ඒ කාලේ මේ මේ කළු රෝදේ කරකවලා මට පෙන්නවා අර ඈත වැඩ කරන කංකරුවෝ වැඩ කරනවද නැද්ද කියලා බලන්න. හැබැයි මේක කොහොමද කරකවලා අර ඈත ඉන්න මිනිස්සු මූණ ළඟට ගන්නෙ කියලා මට කිව්වේ නෑ. ඒක හොරෙක් නෑ කියන්ට කාරි නෑ. කොන්න ඔය දුර දක්න කන්නාඩි බටේ මෙහාට දුන්නා නම් මං කරකවලා බලන්න. <laughs> අඩේ අප්පා මේ මුලාදෑනි ආරාචිලට පෙනෙන්නේ නැති එවුව ලොකුට පේනවද? ආනේ නිකන් හිටපන් ලොකෝ. චික් විතර. ඈ? ඔහොමද තමුන්ගේ සුවච කීකරු භාර්යාවට කතා කරන්නේ? ඈ? නිකන් හිටපන් ලොකෝ. වලවි වැඩට ආපු සේවකයින්ට වගේ මට කතා කරන්නේ නේද? ඕ අනේ මට සමා වෙනවා හොඳයි ලොකු මැනිකේ. ආ මේ කීනක් කන්නාඩිය බලන්න. හා බලන්න. අර ඈතයි මෑතයි දෙකම පේනවද? ඈත තියා මේ ළඟ ඉන්න මංවත් පේන්නේ නෑ. යහනවා ඩිංගා. මේ දුර දකින කණ්ණාඩියේ බටය ඒ දවස්වල ගෙනල්ලා ආරච්චි මහත්තයාට තෑග්ගක් කියලා පිළිගැන්නුවේ කවුද? ඈ මං කීවා මේක මට දීපුවේ නාමෙලා අද නැහැයි කියලා. මේ තෑග්ග දීපු ගමම්ම නාමෙල් කීවා මේ දුර බලන කණ්ණාඩියේ මේන්න මේ රෝදේ කරකෝලා අර ඈත පේන්නේ නැති දේවල් ලං කරලා පෙන්නනවයි කියලා. නාමෙලා මට දිරච්චි ලණුවක් දුන්නා. ඔය රෝදේ කරකෝලා බැලුවාම අර විශාල හුන්නස්ගිරි කන්ද හුඹහක් විතර හීන් වෙලයි මට පෙනුනේ. ඕහේ මේ රෝදේ කරකෝලා තිබුණේ වැරදි පැත්තටනේ. ඈ ආන්න දැන් බලනවා. අර අර ඈත තියෙන වෙරළු ගස් දිහා ආන්න ඉදිච්ච වෙරළු ගෙඩියක් වැටුණා බිමට ඔය කො කො කො කො ඕක දෙමු මෙහාට දෙමු මෙහාට <laughs> ආ ආ කාගේද අර වහු පැටියෙක් දුවන්නේ වත්ත මැදින් අර අර කෝ වහු පැටියෙන් නෙවෙයි ඒ දුවන්නේ හාවෙක්නේ අන්න අන්න කවුද දෙන්නෙක් වෙරළු ගස් අස්සෙන් නැමි නැමි එහාට මෙහාට යනවා මගේ වත්තේ වැඩ කරනවා කියලා පුතේ නම දාලා නිකම් පඩි ගන්න අමු. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. යන් යන් යන් අපි උන් දෙන්න ඉන්න තැනට යන්. ආ ආ ඔව් වරෙන් පුතා යන්. යන්. අයිදා යන් යන් යන් යක්ම යක්ම යක්ම. ආ යන්. පොඩ්ඩේ අප්පච්චි ගාතටම අහු වෙනවා. ওই ගේට්ටුව වහලා යන් ඇතුළට. වෙදසියත් නම් එනවා ඇති. ඉක්මනට යන් ගේ ඇතුළට. වැරදිලාවත් අප්පච්චි ආවොත් අපේ බොරුව එළි වෙනවා. මම මේ නැහැ කියන බොරුව මෙලාකටත් එළි වෙලා ඇති බිසෝ. ඉතින් මොකද කරන්නේ? මේ හැංගිමුත්තන් සෙල්ලම හැමදාම කරන්න බැරි වෙයි කියලා ඔයාම නේද කීවේ? හරි. ඔයාම කියන්න මොකද්ද අපි කරන්න ඕනේ කියලා? මන් දන්නේ මොනව කරන්නද කියලා. ඔහා මට වඩා දේවල් දන්නෝනේ. ඉතින් කියන්නකෝ අපි මොනවද කරන්න ඕනේ කියලා? ඇයි කල්පනා කරන්නේ? අපි කොහේ විනෝද ගමනක් යමු. ඔය ආයෙත් ඉතින් කල්පනා කරනවා. මේ අපි යමු නුවරේදී හග්ගල මල්වත්තට. ඒසර ඔළුව හොල්ලනෝ බෑයි නොකිය. ඇයි ඔයාද කතා නැත්තේ? ඔයා දැන් බොහොම ටිකයි කතා කරන්නේ. මං කියන දේට කිසිම ආවක් වූවක් නැහැ. කල්පනා කරනු ඇරෙන්න. කතා කරන්න කැමති නැද්ද මා එක්කලා? මොනවා වෙලාද මන් දන්නේ මන් දැන් කොච්චර දේවල් කීවද ඒවා අහගෙන කතා නොකර ඉන්නේ ඇයි නාමෙල් එක්කෝ ඔයා බයයි මං කියන දේ වැරදුනොත් දොස්සහන්ට වෙයි කියලා ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? <laughs> මේ මේ ආන්න කෙල්ලේ අපට කන් දෙකකුයි එක කටකුයි ලැබිලා තියෙන්නේ හුඟක් අහගෙන ඉඳලා ටිකක් කතා කරන්නයි තේරුණාද? ඒ කතා කරන ටික ඇති හොඳට කල්පනා කරලා. ඔන්න. ඔයා කල්පනා කරනව මිසක් කතාවක් නෑ. ඒකයි මං කියන්නේ අපි මොනවද කරන්න ඕනේ? මේ ඇඟි මුත්තෙන් බේරෙන්න. මං ඇත්තම කියන්නම්. මට තිබ්බ ලෙඩක් නැහැ. මං ඔයා හින්දායි මේ වෙදසියගේ ගෙදර නැවතිලා බේත් ගන්නවයි කියලා කීවේ. ඈ? කාටද කියන්නේ? අම්මටයි අප්පච්චිටයි වෙන කාටද? එතකොට මොකද වෙන්නේ දන්නවද? හ්ම්? ඕනනම් අප්පච්චි අම්මයි මට බනි. එච්චරයි. <laughs> අන්න ඒකයි කීවේ හුඟක් අහලා ටිකක් කතා කරන්නට කියලා. ඒ කතා කරන දේ හොඳට හිතාමතා සුදුසුද නැද්ද කියලා කල්පනා කරලා කියන්න ඕනේ. විසෝ එක බොරුවක් වහන්ට තව බොරුවක් කියන්න යනවා. එහෙමනේ? මොකද්ද මං වහන්ට ගිය බොරුව? ඔයාට අසනීපයක් තියෙනවා කිව්වේ මේ වෙදසියාට බොරුවට නේද? දැන් ඔයාට සනීපයි කිව්වම මොකද වෙන්නේ? ඈ? ඕනනම් අප්පච්චි අම්මයි මට බනි. එච්චරයි. එක බොරුවක් වහන්ට කියන අනික් බොරුවෙන් අපි මේ මාස කීපයක් අවුරාගෙන හිටපු කඩුල්ල ඇරෙනවා බිසෝ. අන්න හොඳයි. එතකොට ඒත් එතකොට මොකද වෙන්නේ? ඉතින් ඔයාව මහ ගෙදරට ගෙන්න ගනීවි. ඔයාගේ මහ ඇත්තෝ. ඒ එක්කම අර දිගා මණ්ඩුල්ලේ මනමාලයා කෙලින්ම ඇවිත් එපා එපා. ඒ හරි ඕනේ නෑ. මං හින්දා ඔයා හැංගිලා හිටියයි කියලා ඔයාගේ අප්පච්චි දැනගත්තම එක්ක ගෙයි මුල්ලේ හේතු කරලා තියෙන පරණ තුවක්කුව අරගෙන මේ මේ හරි හරි සමා වෙන්න සමා වෙන්න. මං ඒ හරිය ආයෙත් කියන්නේ නෑ බිසෝ. හැබැයි මට නොකියින්ට බැරි දෙයක් තියෙනවා. ඔයා මේ වෙදගෙදරින් ආපහු ගියාම ආරච්චි මාත්‍යා මුලින්ම කරන්නේ මොකද්ද දන්නවද? මන් දන්නේ. මන් දන්නවා. මුලින්ම කරන්නේ බිසෝව අර නන්නාඳුන දිගාමඬුල්ලේ මනමාලයාව ගෙන්නගෙන ඒ මිනිහට කනකාර බන්දලා දෙන්න කටයුතු කරන එකයි. මම මේ ලෝකේ ඉපදුනේ නැත්තම් කාවද මේ මිනිහට කරකාර බන්දලා දෙන්නේ? ඒක අහන්න වටිනවා ඔයාගේ දෙමව්පියන්ගේ. ඒත් උන්දලා දන්නේ තරුණ හදවත් දෙකක අවුරුදු ගණනාවක් තිස්සේ පවතින සෙනෙහස නැත්නම් ස්නේහය ආලවන්තකම කියන එක. ඒ ගැඹුරු ප්‍රේමය ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ බිසෝ. ඒ අතින් අම්මට තීරණ වේ ගැන. ඒත් මගේ අප්පච්චි නේද ආදි කාලේ ඉඳලා පවතින කිසිම හරයක් නැති මනස්ගත ඔළුවේ පුරවගෙන ඉන්නේ. මේ මනස්ගත වලට යටයි අපේ ආදරවන්තකමයි සෙනෙහසයි සේරම. අනේ අනේ විල ඔයා යන්න සොල්දරේ උඩට. විකාට රින්ගන්න බැස්ස උඩට. ආ හරි හරි හරි මම මේ රින්ගනවා මම රින්ගන්න. වෙදමාමා වෙද මාමා මේ ගේට්ටු කබල ඇරියනම් මට ඇතුළට එන්න මේ මුවන් පැලස්සේ හෙඩ්මෑන් ගම්මුලා දෑනියා මම ඔව් වෙද මාමා කොහෙද ඈත ගමනක් ගියා කියලායි සුමනා කීවේ දැන් ආපහු ඇවිත් ඇති ආ අර පේනවද අර අර කවුද ඉන්නවා වගේ කොකෝ කොකෝ අර දුර දකින්න වීදුරු කන්නඩිය දෙන්න මෙහාට දැන් ඕක ඕනේ නැහැ වෙද මාමා ඉන්නවා නම් ගේට්ටු අරිනේ ඉදරාල නැතිනම් කවුද අර ජනේලෙන් මට පෙනුනේ? අපේ කෙල්ල බිසෝද? මෙද මාමා ඈතට යනකොට බිසෝවත් එක්ක යනවනේ. ඇස් පේනවා අඩු හින්දා. එහෙනම් කවුද අර ජනේලෙන් එහා මෙහා යනවා පෙනුනේ? ඔහේ ගෙට ඇස් පේනවා මදිනේ දැන්. මතකද අර තේවත්තේ දුවපු හාවා බහු පැටියෙක් කියලා කිව්වා. මට හිතෙනවා මේ ගේට්ටුව කඩාගෙන ඇතුළට ගිහින් බලන්න. රම්මුලා දෑනියා එහෙම දෙයක් කරුවාම දෙන දඬුවම මොනවද කියන්ට දන්නවනේ? ඕ ඒකත් ඇත්ත ඒකත් ඇත්ත. මේකේ වැඩේ මේ ගම පුරාදෑනියා කියන මං අතින් පොඩි වැරද්දක් වුණත් මාව දඬුවඳුවට අහු වුණා වගේ හිර වෙනවා. මං අහන්නේ ඇයි දැන් අපි මේ වෙදමාමගේ ගෙදරට ආවේ? ඈ කිසිම හේතුවක් ඇතුව නෙවෙයිනේ අපි දැන් මෙහාට ආවේ. ඒ අර මැරිච්ච නාමෙලා දාලා ගිය චීන කන්නාඩියෙන් පෙනිච්ච හැටි. දැන් ඔපි යන් යන්ට. නෑ නෑ නෑ නෑ. මගේ මේ මුලා දෑනි ඔළුවට මොකක් හරි හෝඩුවාවක්, ඔත්තුවක්, සැකයක් සංකාවක් ආවොත් ඒක ලේසියෙන් අතාරින්න එපා කියලයි අප්පච්චි ආරච්චිල මට කියා දුන්නේ. දැන් ඉතින් එහෙම සැකයක් මේ වෙදමාමයා ගෙදර නෑනේ. නමුත් අපේ දූඩිංග මේ ගෙදර නවත්තාගෙන වෙදමාමා ලෙඩකට පොරතිකාර කරනවා කීවනේ. ඒ වෙදකම ඉවර වෙච්ච ගමන් අපි බිසෝව මගේ පරණ වලව්වට එක් කරගෙන ගිහින් හිටන් අර දිගා මඩුල්ලේ ඉලන්දාරියට මුණ ගසලා හිටන් මහා ඇත්තන්ට කියලා හිටන් බත් බුලක් කාලා හිටන් ළඟම එන හොඳම නැකත් දවසේ ඒ දෙන්නා කරකාර බන්දලා හිටන් හිටන් හිටන් හිටන් කීව ඇති දැන් දැන් අපි යන් යන්ට ගෙදර යන් මට තව එක සැකයක් තියෙනවා ලොකු ඒ මොකද්ද අපේ මුලියන්සේ මට ලියලා එවුවා නේද නාමෙලාට අර පහල කඩවීදියේ ගණන්කාර යකඩයා වැඩක් දුන්නයි කියලා මතකද මොකද්ද වැඩක් දුන්නයි කිව්වේ ඒ තමයි මේ පහල කඩවීදියේ ඉන්න තක්කඩින්ගේ කතාබහ වැඩක් දුන්නයි කියන්නේ ඌ ඉවර කෙරුවා කියන එකයි. ආනේ මොන තරම් භයානක අපරාධයක්ද ඒක? ඇයි? ඇයි භයානක වෙන්නේ කොහොමද? ඔය කියන දවසේ මං හිතියේ නෑ මේ මුවන් පැලැස්සේ. ඒ තියා මගේ ලොකුවත් එක්ක ගියා දිගා මඩුල්ලට මතකද? ඈ ඈ මොනවද මේ කියවන්නේ? මාව එදා දිගා මඩුලට එක ගියේ නාමෙල්ව කම්මුතු කරන්ට කියලා මුදියට ගුරුකම් දීලාද? ඈ? හැයි අද්දෙයනේ නිකමට හරි එහෙම අපරාධයක් කරන්ට අනුබල දෙන කවුරු වුණත් කවද හරි ඇල්ලුවොත් එහෙම ඇත්ත කියවන්න වෙනව නේද? ඈ? එතකොට මොනවද වෙන්නේ කියලා කියන්න දන්නව නේද? ඈ? ඇයි කරබා ගත්තේ? මුදියට කීවද නාමෙන්ද නෑ නෑ ලොකු මං එහෙම දෙයක් කරන්න කියලා ඉඟි බහින්වත් කීවද මම ඈ මගෙන්ද දැන් අහන්නේ මොකද නලලෙන් දාඩිය දාන්නේ ඕ රස්නෙට රස් ඌස්නෙට එහෙමනම් කො මට දැනෙනවා ඒ රස්නේ බෝලන් ලොකු මං මුලා දෑනියෙක් මුලා දෑනියට දැනෙන රාජ ඌස්නේ අනික් අයට දැනෙන්නේ නෑ වැරදිලාවත් නාමෙල්ව කපෝති කරපු හොරුන්ගේ නියපොතු අස්සට ඉදිකටු අනිනකොට නේද බුදු අම්මෝ සම්මේ මෙහෙම වේදනාවක් බුදු අම්මෝ ආ එතකොට ඌ කියයි මමයි කිව්වේ කියලා ගහන්න එපා කේ ගහන්න එපා අර නිදාගෙන හිටිය බල්ලත් කලබල වුණා අපි යන් යන්ට ඔව් ඔව් ඔව් මේ අපි දැන් යන් ගෙදර යන්ට හා යන් まあ、ヤマンワイラ、ヤマン。キャッ、キャッ、キャッ、クイズバック、キャッ。මේ මේ ඇහුණද? දැන් බහින්ට ওই සොල්දර තට්ටුවෙන් බිමට ඇහුණද? නාමයට දැන් නම් හිතනවා ඇති මේ ඇඟි මුත්තම නතර කරලා දුම්බරට යන්න. ගියොත් දුම්බරින් ලස්සන කෙල්ලක් විවාහ කරගෙන මාව අමතක කරයි. මොකද උනේ? ඈ? කතා කරන්නකෝ. ඔයා වැටුණද? නැත්තම් මුකුත් පෙරළුණාද? ඒ පෙරලිච්ච දේ කැඩුණද? කැඩුණා නම් ඒක අරන් බහින්ට, හදලා තියන්න. අය කියන්නේ මේ මගේ අඬුමඩු මොනවා කැඩුණත් මේ වෙද සීයාගේ බඩු බාහිරාදී හොඳින් තියන්න ඕනේ. එහෙමද? ඈ නෑ අනේ මම මුලින්ම ඇහුවේ මොකද උනේ කියලානේ. මේ ගෙදර තියෙන දේවල්ට මොකද උනේ කියලා නේද ඇහුවේ? හ්ම්? සත්ත කිමේ ඒකට නෙවෙයි මං එහෙම ඇහුවේ. ඔයාට මොකුත් උනාද කියලායි මං ඇහුවේ. ආහනේ උන් ඔය ඔළුව පුරාම මකුණු දැල්. මෙහාට එන්න මං ඒවා පියදලා දාන්න. මේ මම යමක් අහන්ට ඔයා ඒක වරද්දලා තේරුම් ගන්නෑ නේද? ආ මොකද්ද යමක් කියවේ? යමක්? නෑ ඒක මං පස්සේ අහන්න. මේ බලන්න තිබිච්ච මකුණු දැල්ගොඩ. මකුළුව විතරක් නෙවෙයි. වෙදසීයාගේ සොල්දරේ උඩ ඉන්නේ කලවැද්දෝ. කොළමීයෝ, පට්ටෑයෝ, කලඳුරුවෝ. සීයාගේ කිසිම සතෙක් මරන්න කැමති නෑනේ. වස විස බෙහෙත් જાති කවදාවත් ගහන්නේ නෑ. ඒව උන්ට අගුණයි කියලා. ඒ හින්දා තමයි උන්ද තාමත් හොඳ නිරෝගී මිනිහෙක් වගේ ජීවත් වෙන්නේ විසු. සතුන් මරන්නට, වල් පැලෑටි මරන්නට දාන පංගුවක් අර රසායනික වසවිස જાති මිනිසුත් මරනවා. අයිති විදියට පාවිච්චි කරුවොත්. මං වාට බොන්න තේ එකක් හදලා දෙන්නද? ආ, නැතිනම් අර මිදුලේ ගහේ ඉදිලා තියෙන පැණි දොඩම් මිරිකලා ඔරෙන්ජ් ජූස් වීදුරක් හදලා දෙන්නද? ආ, තේ කෝප්පයක් නම් හොඳයි විසු. ඔහොම ඉඳගෙන ඉන්න මං තේ හදාගෙන එපා. ඇයි? යන්න එපයි කියන්නේ එපා කියන එකයි. හරිද? ඕමම ඉන්න මං තේ හදාගෙන එනකම්. ආ හරි හරි හරි හරි. දැන් මං අර අහන්ට ගිය දුම්බරට ගිහින් එහෙන් කෙල්ලක් අසාද බැඳගෙන එහෙම ඉන්න එක මීට වඩා හොඳයි කියලා හිතනවද කියලා මං ඇහුවොත් මොකද වෙන්නේ? මාගද අයා හිතයි මං එයාව ඉලව ගන්න යෝජනාවල් ඔලුවට දානවා කියලා. හානේ අන්න වෙදසිය ඇවිල්ලා. වෙදසිය ඇවිල්ලා. ආ ඌ මට පේනවා. වෙදසිය ආයක හොඳයි. දැන් මට පුළුවන් දුම්බරට ගිහින් ටිකක් සනීප අරගෙන එතකොට මට මොකද වෙන්නේ? මාත් එනවා යන්න. ඒත් මං කොහොමද යන්නේ? ඇත්තටම මම මේ ගෙදර ඇතුළටම කොටු වෙලා ඉන්න එකේ ගෙදර පිටිපස්සේ තියෙන මේ කණ්ඩිය උඩවත් වාඩි වෙලා ඈත හිමේ දිහා බලාගෙන ඉන්නකොට හිතේ තියෙන සංකාව පාළුව ඉබේම දුර වෙනවා අනේ ඇත්තෙන්ම දුම්බරට ගිහින් ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද නම් ඉතාම හොඳට තිබුණා. සිංහල අලුත් අවුරුද්දේ අම්මයි අප්පච්චි දෙන්නම බලලා මේ පාර නම් ලියුමක් විතරයි ඇරි. ඒකට අම්මයි අප්පච්චි මාත් එක්ක විරසක වෙලා ඉන්නවද මන්ද? සැප දුක කියලා උත්තරයක්වත් නැහැ තාමත්. ඒත් ඉතින් අම්මයි අප්පච්චි දන්නේ නැහැ මට වෙලා තියෙන විපත්තිය. එහෙමනම් විලහකට ඒ අයගෙන් හිටවලත් කින්දර පත්වේවි තිහෙවි. අනේ අවුරුදු කාලෙට දුම්බරාල කුරුළු කැලේ පැත්තේ මම මගේ යාළුවෙක් එක්ක කොච්චර ඇවිද්දද? බණ්ඩාරයි නන්දනයි එක්ක එකතු වෙනවා. පළතුරු ගස්වල පළතුරු ගෙඩි කකා විනෝද වුණ හැටි. මේ පාර උන් දෙන්න බලන් ඉන්න ඇති මං එනකම්. මේ මුවන් පැලැස්ස වගේම කොච්චර සුන්දරද මගේ දුම්බර ගම් පළාතක්. අනේ මං දා. තව කොච්චර කල් 200ට කිය කියා මම මෙතෙන්ටම කොටු වෙලා ඉඳීද මන්ද ඒත් බිසෝව කේන්ති ගස්සන්නත් එක්ක මම දුම්බරට යනවා කියලා සැරෙන් සැරේ කියන්නුන. එතකොට බිසෝ ගියයි මාත් එනවා යන්න කියලා. ඔව් බිසෝ. කවදා හරි ඔයත් එක්කමයි මම මගේ දුම්බර ගම්පලාටට යන්නේ. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගුඩ රම්‍යා වනිගසේකර, රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.